ඉතින් මේ මේ අවස්ථාවේදී අපි අර අපේ භාවනා ගමන දියුණු කර ගැනීම පිණිස තියෙන ගැටලු එහෙම නැත්නම් අපේ ජීවිතේට මේ ධර්මය භාවිතා කරනකොට පුරුදු කරනකොට අන්න එතනදී අපිට තියෙන ගැටලු මොනවද කියලා සාකච්ඡා කරන්නට යොදවගෙන තියෙන වෙලාව හැටියට දක්වන්න මතක් කරන්න පුළුවන්. ඉතින් පහුගිය සති දෙක තුලදී මූලාරම්භයක් වශයෙන් අර සතිපට්ඨාන සූත්‍රය ආදක කරගත්ත විදිහට කතා කරමු කියලා යෝජනා වෙච්ච හන්දා ඒකට අදාළව කතා කරා. භාගදා ඔයයන්ට මතකයක් ඇති භාවනාව කියන දේ අපිට අර එක්තරා විදිහක කාරණාවක් නැත්නම් භාවනා මෙත්තේදී විතරක් මේ කියන සතිපට්ඨානය හෝ සිහිය දියුණු කිරීම හෝ විපස්සනාව කියන දේ දියුණු කරගන්න අපි හිතාගෙන හිටිය නමුත් අපිට හැඟෙන අපිට තේරෙන නමුත් යෝජනාවක් හැටියට මං කළා සාමාන්‍ය ජීවිතයේදී පවා ওই සිහිය භාවිතා කරන එක සිහියෙන් ඉන්න එක එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන ආවිච්චි කරන පුරුදු කරන මෙවලමක් තරමට පුරුදු වුණා නම් හොඳයි එහෙම වුණා නම් ලේසියි කියලා භාවනාවට යන්න. ඉතින් ඔය අර්ථයෙන් පහුගිය ටිකේම අතම කිව්වොත් එහෙම කතා කළේ සාමාන්‍ය ජීවිතයට මේ සිහිය අරගන්නේ කොහොමද? සාමාන්‍ය ජීවිතයේදී සිහිය භාවිතා කරන්නේ කොහොමද? පාවිච්චි කරන්නේ කොහොමද පුරුදු කරන්නේ කොහොමද යන ආදියයි මේක එතකොට මූලිකවම මම බලාපොරොත්තු වෙච්ච කාරණේ තමයි පින්නතුනි අපි ওই ධර්ම කාරණා සූත්‍රානුකූලව හෝ දේශනාවල් වල ආශ්‍රයෙන් අහලා දැනගෙන තියෙන විත්‍ය මම පිළිගන්නවා එනමුදු අපේ හිත තාමත් ඒ දේ ඒ විදිහටම අනුමත කරන්ට පිළිගන්නේ නැති වෙන්න පුළුවන් සිහිය කියන දේ නම් අපි මෙතනදී කතා කරන්නේ සතිපට්ඨානය නම් අපි සාකච්ඡාවට ලක් කරන්නේ එතකොට සතිපට්ඨානය කියන දේ සිහිය පිහිටුවා ගැනීම කියන දේ ඒකේ කියන කාරණාව මගේ වැටහීමේ හැටියට අපි නිතර නිතර භාවිතයට ගන්න දෙයක් වුණොත් මේක අපිට කරගන්න ලේසි. එහෙම නැතිනම් ඒකේ තියෙන මූලිකවම අභ්‍යාසයන් භාවනාවේදීම සිදු කරන්නට සිද්ධ වීම ටිකක් රළු පළු සහගත වෙන්න පුළුවන්. ඉතින් ඒක හන්ද තමයි පහුගිය ටිකේම මම ඔයාලට කිව්වේ අර කරන කියන වැඩ කටයුතු වලදී කරන කියන වචනවලදී තමයි කියන වචනවලදී කරන වැඩ කටයුතු වලදී තමන්ගේ සිහිය තමන්ගේ අවධානය භාවිතා කරන්න පුරුදු වෙන්න කියලා. ඒක එක පැත්තකින් අපිට සිහියක් ගෙනල්ලා දෙනවා වගේම තවත් පැත්තකින් අපේ ජීවිතේ අපි නොදකපු පැත්තක් නොහිතාපු පැත්තක් තේරුම් ගන්නට අපිව යොමු කරන අවස්ථාවකුත් සැලසෙවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම නමුත් ඔය කියන ආකාරයට අපි සිහියෙන් ඉන්නට නැත්නම් අවධානයෙන්ම කතා බහ කරන්න අවධානයකින්ම උමනාකමකින්ම වැඩ කටයුතු කරන්න හිත හදාගත්තාම ඒ කියන පළපුරුද්දෙන් යුතු වුණාම එතනදී අපි අවධානයට ලක් කරලා තියෙන්නේ ඒ මොහොත තුල අපි කරන දේ හන්දා. ඒ මොහොත තුල අපි කියන වචනේ හන්දා. ඒ මොහොත තුල අපි හිතන සිතුවිල්ල හන්දා. අපේ හිත එතකොට ටික කාලයක් යනකොට ඉගෙනගෙන තියේවි. ඉගෙන ගන්නට පුරුදු වේවි. වර්තමාන මොහොත තුල ජීවත් වෙන්නට අතීතය සහ අනාගතය කියන දේ ඒ කාරණා දෙකෙන් නිදහස් වෙලා මේ අල්ලන්නට බැරි ගැට ගහ ගන්නට බැරි නමුත් වර්තමාන මොහොත තුල ඉන්නට යම්කිසි විදිහකට ඉගෙන ගන්නට පටන් ගන්නවා. ඉතින් නිවන් වූ ආකාරයක පෙරපුහුණු වී සකස් කරගන්න කෙනෙක්ට තේරෙන්න පුළුවන්. තමන්ගේ අතින් යහපතක් වුණා නම් නැත්තම් හරි දෙයක් සිද්ධ වුණා නම් හෝ වැරදි දෙයක් සිද්ධ වුණා නම් ඒක ඒ වෙලාවෙදිම අපිට තේරෙන්නට පුළුවන්. හැබැයි සිහිය තිබොත් විතරයි. අවධානය තිබුණොත් විතරයි. බාගදා අපිට අපි අතෙන් වෙන වැරදි මතක් වෙනව නැතුවම නෙවෙයි ඒක වෙලා ඉවරුණාට පස්සේ හෝ ඉවර වෙලා කාලයක් ගියාට පස්සේ නමුත් සිහියෙන් කරන්නේ අපේ ඒ තියෙන ඒ ඒ පරක්කු වීම වගේ කියන කාරණේ නැත්නම් ඒ දේ මතක් වෙන්නට තියෙන අර කියනවා ඩිලේ එක කියලා. ඔකට ඒ ප්‍රමාදය අන්න ඒ දේ නැති කරලා දාන්නට අපිට උගන්වන හැටියටයි. උගන්වන කාරණයක් වශයෙන් ඉතින් මේ අතරින් බලනකොට සරල හැටියට කිව්වත් ආයෙත් පොඩ්ඩක් මතක් කළොත් එහෙම අපේ අතරින් කතා බහේදී ඕ වචනයක් වැරදි විදිහට වුණොත් මම යෝජනාවක් හැටියට කළා ඔය ඇත්තන්ට ඒ වචනය වැරදි විදිහට කියුණා කියලා තේරුණා නම් කාට හෝ වේවා ප්‍රශ්නයක් නැහැ. නිහතමානීත්වයේ කියන දේ පෙරදරි කරගෙන ආයෙත් ඒ වචනයම කියන්ට හැබැයි අර කියාපු අමනාප ස්වභාවයෙන් නෙවෙයි යහපත් වූ ස්වභාවයෙන් මෛත්‍රිය පෙරදරි වෙන විදිහට ඉතින් ඔය කියාපු ඒ විදිහම භවිතා කරන්නට කියලා ආරාධනා කළා. තමන් කරන වැඩකටත් ඒ විදිහටම දෙයක් සිද්ධ වුණා තේ. ඉතින් මේ මේ මේ අවස්ථාව ගැන මේ කාරණේ ගැන පාලියෙන් අර පොඩි වචනයක් වගේ දෙයක් කිව්වා. කුසලේන පිටියති කියලා. අකුසලයක් වුණා නැතුවම නෙවෙයි ඒ වුණාට ඒක කුසලයෙන් වහලා දාන්න කුසලයක ආරෝපණයක් බවට පරිවර්තනය කර ගන්නට අවස්ථාවක් අපිට සලසා ගන්නට හැකියාවක් හම්බ වෙනවා සිහිය දියුණු වෙනවා නම් සිහිය දියුණු කරනවා නම් ඉතින් ඒ කියපු කාරණාවන් වලින් යුක්ත වෙච්ච කෙනා භාවනාවට වාඩි වුණා නම් අන්න ඒ කෙනාට පුළුවන් කමක් හම්බ වෙනවා මේ මොහොත තුල තියෙන දේ ඇත්තටම මොකක්ද කියන එක තේරුම් ගන්නට හිත දුවනවා නම් ඒ හිත දුවන එක සාමාන්‍යයක් තමයි ඒ හිත දුවනවා ඒක මගේ කැමැත්තටද සිද්ධ වෙන්නේ අකමැත්තටද සිද්ධ වෙන්නේ කියන එක නෙවෙයි ඒක තමයි සාමාන්‍ය හිතේ ස්වභාවය. එවන් නැතිනම් ශරීරය තේරෙනවා නම් ඒ ශරීරය තේරෙනකොට මේ ශරීරයේ වේදනාවක් තියෙන විදිහ මේකේ ඇතුලේ වේදනාවල් තියෙන විදිහ තේරෙන්නත් පුළුවන්. ඉතින් අර භාවනාවේ මුලින් ඉඳලම ඉගැන්වෙන ප්‍රතිපත්තහනේ මුලින් ඉඳලම අපිට කියලා දෙන මමත්වයෙන් නිදහස් වීම නැත්නම් මමත්වයෙන් නිදහස් වීම අනාත්ම සංඥාවෙන් බැහැරවීම කියන කාරණයට තට්ටු කරන්න පටන් ගන්න ඕන ඔය වගේ තැනේ ඉඳලාමයි ඒ කොහොමද අපිට උවමනා වෙන්නේ වේදනාවල් නැති හරීම සැපදායක සහනශීලී බොහෝම නිහඬ නිස්කලංක කිසිම කරදරයක් නැති හුස්මත් හොඳට තේරෙන සමහරක් වෙලාවට ඇඟේ බරක් තේරෙන්නේ නැති පාවෙනෝ වගේ ස්වභාවයකම තියෙන මහා අමුතු ගුඩ දෙයක් වගේ කියලා. හැබැයි සතිපට්ඨානයට අනුකූලව කතා කළොත් එහෙම අපිට පේන දකින දැනෙන දැනගන්න ඒ හැම එකක්ම මේ සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දාලා තියෙනවා. ඒ හැම එකක්ම හේතු වෙනවලු ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනසානං අත්ංගමාය නිබ්බානස්ස සච්චිකිරියාය කියලා කියන මේ ඕනම පැත්තකට. ශෝකයන්ගෙන් නිදහස් වෙන්නට එහෙම නැත්නම් දුක් දුම්නස් වලින් නිදහස් වෙන්නට එහෙමත් නැතිනම් නිවන් දකින්නට කියන මේ හැම කාරණාවක්ම සිද්ධ කරගන්නට පුළුවන් සිද්ධ වෙන එක දෙයක් තියෙනවද ඒ හැම එකක්ම සිද්ධ කරන්න පුළුවන් එකම මාර්ගයක් තියෙනවද කියලා අහුවොත් එහෙම අන්න එතනයි බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ ඒ කායනෝ භික්ඛවේ අයම් අකෝ සත්තානෝ සිද්ධියා මේ එකම මාර්ගයක් තියෙනවා ඒ එකම මාර්ගය තමයි මේ සතර සතිපට්ඨානයේ යෙදීම කියලා. ඉතින් ওই කියන සතිපට්ඨානයේ යෙදෙන්න අර විදිහට සාමාන්‍ය ජීවිතයේදී පවා සිහියට අවධානයක් දෙන විදිහට උත්සාහ කරන කෙනා ඇත්තටම දිනු කරන්න පටන් ගන්න ওই කියන සතිපට්ඨානයම තමයි. අපිට ඉතින් මූලිකව බැරි වෙන්නට පුළුවන් ඒක සතිපට්ඨාන සූත්‍රය. කොහෙට දෝ මේක දාගන්නේ කියලා හිතෙන්ට ප්‍රශ්නයක් නැහැ. තමන් ඉන්නේ දෙගිඩියාවෙන් නම් ටිකක් තේරුම් ගන්න ඕනේ මම දැන් ඉන්නේ දෙගිඩියාවෙන් සැකෙන් කියලා. එච්චරයි. ඒක දැනගන්න පමණින්ම ඒක දැනගත ස්වභාවයෙන්ම අපිට ඒ දුකෙන් නිදහස් වෙන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් අපි කැමති නැහැ ඒක ඒ විදිහට සිද්ධ වෙනවට ගොඩක් වෙලාවට මොකද භාවනාවට වාඩි වුණාම සිතවිලි තියෙනවා නම් ඒකට මනාප නැහැ. ඇඟේ වේදනාව තියෙනවා නම් ඒකට මනාප නැහැ. සමහරක් විට හොඳ හුස්ම තියෙනවා නම් ඒකට මනාපත් නැහැ. සමහරක් විට නිින්ද යනවා නම් ඒකට මනාපත් නැහැ. සමහරක් නිින්ද යන්නේ නැත්නම් ඒකට මනාපත් නැහැ. මේ තමයි අපේ මේ හැම දෙයකටම පිටිපස්සෙන් ඉඳලා අපි අර තල්ලු කරන අර අපේ පිටිපස්සේ ඉන්න දෙවෙනි පුරුෂයා තණ්හාව කියන දේ. තණ්හායි දුටියෝ උපරිසෝ දීගමද්ධාන සංසාරම් කියලායි පාළියේ තියෙන්නේ. ඉතින් අපි මේ දුකට ඇදලා දාන තණ්හාව හේරුම් අරගෙන ඒකෙන් නිදහස් වෙන මාර්ගයයි ඔය කියන සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තියෙන ආකාරයට පුරුදු කරන්ට වුණාම අපි අපේ ජීවිත යාත්මක වේගෙන යනවා. ඉතින් කොහොම හරි කමක් නැහැ. ඔය කියන ආකාරයෙන් අපි මේක මේ කියන සතිපට්ඨානය පුරුදු කරගෙන යනකොට ඒ පුරුදු කරගෙන යෑමට ඊළඟට එන බාධකයන් හැටියට මම දකින්නේ ගොඩක් වෙලාවට අපි ගාව තියෙන අදහස් ඇත්තටම කියනවා නම් සමහරක් වෙලාවට අපි ගාව තියෙන අදහස් වලින් අපි ඇත්තටම දන්නවා වෙන්න පුළුවන් මට සිහිය මෙහෙම දියුණු වීමක් තියෙනවා කියලා ඒ වුණාට කවුරු හරි කෙනෙක් මේක ගැන සමීක්ෂණයක් කරලා නැතිනම් හෝ පරීක්ෂණයක් කරලා නැතිනම් හෝ කියලා නැතිනම් හෝ අර තමන්ගේ දකින්න දේ හෝ දැනගන්න දේ විශ්වාස කරන්ට නැලි වෙන ස්වභාවයක් තියෙනවා ඒක විශ්වාස නොකරනවා. ඒ දේ කොහොම වුණත් වෙන කෙනෙක්ගෙනුත් අර ඔබ ඉංග්‍රීසියෙන් කියන වෙරිෆයි කර ගන්නවා වගේ වචනයක් මම හිතන්නේ. අන්න එහෙම එකක් අවශ්‍ය භාවයක් වගේ අපේ තියෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම කියනවා නම් හේනිපොළ නායකහමතුලන්ගේ පොතේ තිබ්බා මෙන්න මේ වචනයක්. අපේ ජීවිත තුළ ඇත්තටම අපි දුක් විඳින්නේ අපි හදාගත්ත අපේම පවුරු වල හිර වෙලා. අපි මේ පවුරු අයින් කරන්න කැමති නැහැ. හේතුව එහෙම අයින් කරපුවොත් එහෙම අපි හිතන්නේ අපිට තේරෙන්නේ අපිට තිබිච්ච දේවල් ටික නැති වුණා නමුත් අපි දුක් වෙන්නේ ඔය කියන පවුරු අතර හිර වෙලා ඉන්න හන්දමයි. ඉතින් කොහොම නමුත් අර අපි ගාව තියෙන අදහස් ගොඩක්ම කියනවා නම් අපේ ඒ අත්දැකීමට පාදක වෙච්ච අදහස් වලට වඩා වෙනත් අයකින් හෝ වෙනත් දේශනාවන් වලින් හෝ වෙනත් පොතපතින් ගත්ත අදහස් වීමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. එහෙම වුණාම අපි අර දෙකඩියාව කියන කාරණේටයි වැටෙන්නේ ඇත්තටම කිව්වොත් ස්ථිරත්වයකට වඩා. අන්න එහෙම දෙගිඩියාවකටපත් වුනහම තමයි මේ ගමන යන්න හරිම අමාරුවක් වෙන්නේ. මේ දෙගිඩියාව කියලා කියන ඕකට විචිකිච්ඡාව කියලා කියනවා. ওই සැකය මේ මේ ධර්ම මාර්ගය වහලා දාන්න තරමේ පුළුවන් වෙන තරමේ මහා ලොකු බාධකයක්. ඉතින් අපි කැමති ඒ වුණාට කොහොම නමුත් මේ ධර්ම මාර්ගය තුළ කවුරු හරි කෙනෙක්ව මේ ධර්ම මාර්ගයේදී කිට්ටු කරගන්නට, ලං කරගන්නට, ආශ්‍රය කරගන්නට එක්තරා තැනකදී ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ටත් කියනවා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගයේ භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මතනේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මාහේවං ආනන්ද මාහේවං ආනන්ද. එහෙම කියන්නේ පානන්ද. එහෙම කියන්නේ පා මේ ධර්ම මාර්ගයේ සම්පූර්ණම ගමන යන්නේ කල්යාණ මිත්‍රයා මතයි කියලා. ඉතින් ඔය කියන කාරණාව ඉන්හාට විස්තර වුණේ නැහැ හරියකට මට හම්බුනේ නැහැ පෙළේදී. පස්සේදී ඉතින් ගොඩක් හොයන්ට කරන්ට වුණා ඒක ගැන. අවසානයේදී ආනන්ද මහරහතන් වහන්සේ ඔයත් දන්නවා ඇති බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස කිහිපයකට පස්සේ රහතන් වහන්සේ නමක් බවට උන්වහන්සේගේ හිතපත් කරගත්තා. අන්න ඊළඟට කියාපු ඒ ගාථාවල සියර ගාථාවල එක ගාථාවක් තමයි මම අත මාතෘකාව කරගත්තේ. ඒ ගාථාව මෙහෙමයි අබ්බතීත සහායස්ස අතීතගත සතුනෝ මට හිතපු සහායට හිතපු යාළුවෝ දෙන්න නැති වුණා. අතීතගත සතුනෝ සාස්ෘණවරයාණන් වහන්සේ අතීතයට ගියා. නති ඒතා විසංවිතං මොන පැත්තකවත් මට යාළුවෙක් නැහැ යථා කායකට සති. හැබැයි මේ කියන කායනුපස්සනාව හැරෙන්න කියලා. අන්න ඒකයි පින්නතුනේ මේ කියන සතිපට්ඨානය මේ තරමටම අපිට වැදගත් වෙන්නේ. මොකද මේ ශරීරය අපෙන් අයින් වෙලා යන්නේ ඇත්තටම අපි මේ ශරීරයෙන් අයින් වෙන වෙලාවට තමයි. වතක් කකුලක් කැඩෙන්න නම් පුළුවන් ඒක වෙනයි. ඉලක්ක කපන්න පුළුවන් ඒකත් වෙනයි. නමුත් සම්පූර්ණයෙන්ම මේ ශරීරයෙන් අපි බැහැර වෙන්නේ අපි මේ ඇදෙන වෙලාවට. මේකෙන් අයින් වෙන වෙලාවට. එතකන් මේ ශරීරය තමයි අපිත් එක්ක මේ ගමන යන්නේ. අපි කොහාටද යන්නේ මේ මේකත් ඒ තැනේ තියෙනවා ශරීරයේ තියෙන හිඳම තමයි අපි යන්නේ. එතකොට අපි ඉගෙන ගත්තොත් එහෙම මේ ශරීරයත් එක්ක මේ ගමන යන්න මිතුරෙක් හැටියට සලකලා මේ ගමන යන්න අපිට ලේසි අන්න ඒකයි පහුගිය දවස් ටිකේම මම ඔයයන්ට කියන්න උත්සාහ කළේ ඔය එන වේදනාවල් ටික බොහොම මිත්‍රශීලී ලීලාවෙන් බාර ගන්න. ওই දැනෙන දැනීම් ටික සුඛ හෝ වේවා දුක්ඛ හෝ වේවා අදුක්ඛම සුඛ හෝ වේවා එහෙම නැත්නම් සැපසහගත වේදනාවක් හරි වින්දනයක් හරි වේවා දුක්සහගත වේදනාවක් වින්දනයක් හෝ වේවා සැපත් නැති දුකත් නැති හරියට නිකන් ආනාපානය වගේ වේදනාවක් හෝ වේවා ඒ හැම එකක්ම සමසිතින් දකින්න ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ හැම එකක්ම අර මෛත්‍රිය මුසු වෙච්ච මෛත්‍රිය පෙරදරි වෙච්ච අදහසකින් ඒ ඒ විදිහේ බැල්මකින් අනුමත කරන්න. ඊළඟට මේ ශරීරේ පාදක කරගත්ත මේ ජීවිතය තුළ අපිට තේරෙන්න පටන් ගන්නේ සිතුවිලි තියෙනවා ඒවා එහෙම දුවනවා හිත දුවනවා එනවා ඒ හිතපැත්තට ගියොත් එහෙම අන්න ඒ පැත්ත ගැන කිව්වේ කොහොමද ඒ හැම එකටම සාදර වෙන්න අර ස්වාමීන් වහන්සේගේ වචනයෙන් කියනවා නම් ඒ දෙයට සාදර වෙන්න ඒ දෙයට මනාප වෙන්න මනාප වුණාට පස්සේ සාදර වුණාට පස්සේ අපිට පුළුවන්කමක් හම්බෙනවා ඒ දුවන හිත දුවන කම්ම මධ්‍යස්ත වෙන්න. මේ හිතේ ස්වභාවය දුවනවා තමයි කියලා දැනගෙනම දැක දැකම මධ්‍යස්ත වෙන්න. එතකොට අපි අපේ අර මිතුරා ඒ මිත්‍රයාව දැන් ටික ටික ප්‍රකට කරගන්න මේ අවස්ථාවටයි කිතුවේ. ඒ කියන්නේ මොකද්ද මේ ශරීරයට කිතුවෙන්නේ අහනවා. අපි මේ ශරීරය දැනගන්නට යනවා. ඒ ශරීරයට දැනගන්නට වුණාම මේ ශරීරය තේරෙන්නට වුණාම ඒක තුල තියෙන දේවල් තේරෙන්න පටන් ගන්නවා. ඒක තුල තියෙන දේවල් මීට කලිනුත් අපි අපිට තේරුණා නැතුව නෙවෙයි ඒ වුණාට මීට කලින් ඒ ඒ දේවල් තේරෙනකොට අපි ඒවට මනාපව අපි ඒවට අකමැති වුණා. ඒවා ප්‍රතික්ෂේප කරන්න, බැහැර කරන්න, අයින් කළා දාන්න පුළුවන් තරම් උත්සාහ කළා වගේම තවත් පැත්තකින් අපිට මනාප දෙයක් ඇස ගැටුනොත් හරි අපේ මන ආශ්‍රයට ආවොත් එහෙම ඒ දේ අපේ කරගන්න අපි උත්සාහ කරන්න පටන් දැන් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවට අනුවයි අපිට කියලා දෙන්නේ නෑ පුතේ ඒව ඔක්කොම ටික තියෙන ඕගොල්ලන්ට සිහිය ඇති කරගන්න. බලන්න ওই සතිපට්ඨාන සූත්‍රයේ ওই කියලා දෙන ওই හැම භාවනා ක්‍රමයකම අවසානයේදී තියෙනවා. පනස්ස සතිපට්ඨිපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පටිසති මත්තාය. ඔන්න ඔහොම කියන නැස්කින්චි ලෝකේ උපාදී. මේ එකක්වත් උපාදාන කරගන්න තියෙන ඒවා නෙවෙයි. අපිට මේ ශරීරේ දැනෙනවා නම් වේදනාව දැනෙනවා නම් ආනාපානෙ දැනෙනවා නම් ඊට පස්සේ හිතවිලි එහෙම දුවනවා නම් ඒ හැම එකක්ම මේ සිහිය ඇති කරගන්න තැනට ගන්නටයි බුදුහාමුදුරන්ගේ යෝජනාව නමුත් අද වෙනකොට අපි නැත්තම් මේ තාක් අපි අපේ ජීවිත තුළ සමහරක් වෙලාවට පුරුදු කරලා තියෙන්න පුළුවන් සමහර සමහර කාරණා උපේක්ෂාවට එන්න ඔය වගේ එහෙම කියන කාරණාවකට එන්නත් දැන හොන දැන නමුත් සමහර ගොඩක් කාරණා වගේ උපේක්ෂාවකට එනවාට වඩා ඒ වගේම දුක ඇති කරගන්නට ශෝකයක් වැඩි කරගන්නට හේතු වෙන තරමට පුරුදු කළා වෙන්න පුළුවන්. ඉතින් සතිපට්ඨානයෙන් පින්නතෙනි උගන්වන්නේ අපි ඒ දුක් ඇති කරගන්න දුක් ඇති වෙච්ච ස්වභාවයන් මොනවද කියලා තේරුම් අරගෙන ඒ දුක් ඇති වෙච්ච ස්වභාවයන් දුක් ඇති නොකර ගන්නා ස්වභාවයන් බවට පරිවර්තනය කරගන්න එක. මෙන්න මේ මේ හැකියාව හදාගන්න එකයි මේ සතිපට්ඨානය පුරුදු කිරීම තුළින් සිහිය පුරුදු කිරීම තුළින් අපිට ළඟා කරගන්න පුළුවන්කම හම්බ වෙන්නේ. ඇත්තටම කියනවා නම් අපි ගාව තිබිච්ච අර මමත්වයේ අදහස් හිඳයි මේ විදිහට අපි මේ කාරණාවල් දුකට ඇදලා දැම්මේ මොකද ඒවා අපිට ඕන හැටියට පාලනය කරන්නට වෙනස් කරන්නට හසුරුවන්නට ගියහන්දයි නමුත් දේශනාවේදී කියලා තියෙන හැටියට අපේ තියෙන ඒ අදහස් ටික අර කරන්නට ඕන කමට යන්න දෙන්න පුළුවන් නම් කරන්නට ඕන භාවයට අයින් වෙන්න දෙන්න පුළුවන් නම් ඒ දේෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ දේ බැහැර කරන්න පුළුවන් කමක් තියෙනවා අපේ තියෙන ඌමනාවල් ටික ඒ අත්‍යවශ්‍යකම් ටික නැත්නම් මනාපයන් ටික මගේ කියන කන් ටික ඔක්කොම අයින් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් අන්න අපිපත් වේවි අර බුදුහාමුදුරෝ දේශනා කරන ඒ ඒ සතිපට්ඨානය පුරුදු කරන සීයෙන් සහ සම්පජඤ්ඤයෙන් යුක්ත වෙච්ච සම්පජඤ්ඤ තේරුම් ගන්නට තේරෙන්නට පටන් ගන්න පුද්ගලයෙක් හැටියට. ඉතින් ඇත්තටම කියනවා නම් එහෙම වුණා නම් එහෙම සැපසහගත වේදනාවක් අපේ ශරීරයට දැනුණත් පළවෙනිම දුක්යෙන් පටන් ගමු. දුක්සහගත වේදනාවක් අපිට දැනෙන්න පටන් ගත්තොත් අපි ඊට පස්සේ ඒ කාලෙකදී අපි කියාවි ඔව් දුකක් තියෙනවා තමයි ආහවල් තැන තමයි තියෙන්නේ නමුත් කමක් නැහැ. නමුත් දැන් වෙනකොට එහෙම කියන්න හෝ එහෙම කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක ඊට වඩා අපිව පෙරලලා දාන දෙයක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්. හෝ එහෙම නැත්නම් තවත් පැත්තකට ගියොත් එහෙම සැපසහගත වේදනාවක් ආවොත් අපි ඒකට ඇලෙන්ට වුණා නම් සිහිය පුරුදු කිරීමත් එක්ක අපි තේරුම් ගන්න පටන් ගන්න එක නෑ ඒකට ඇලෙන්න දෙයක්වත් නෑ මම දන්නවා ඒක තියෙන විත්‍ය ඔහි තියෙචාව. ඒ වගේමයි උපේක්ෂාවකට. ඉතින් ඔය ආකාරයටමයි අර සිතුවිලි කරන ස්වභාවයත් මේ ලෝකේ තියෙන දේවල් ටික අපිට දැනෙන්න තේරෙන්න පටන් ගන්න ස්වභාවයේදී ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒව ගැන පස්සේදී කතා කරන්නට හොඳයි කියලා මම කල්පනා කරනවා. අදට කල්පනා කරගන්න ඕන පින්න තුනේ පළවෙනියෙන්ම අපි අපේ මේ මිත්‍රයාව මිතුරාව තේරුම් ගත යුතුයි. කවුද අපේ මිතුරා? ආනන්ද හමුදුරෝ උන්වහන්සේ කියන හැටියට අපේ මිතුරා තමයි මේ ශරීරය අපිට මේ ලැබිලා තියෙන ශරීරය. එහෙමනම් මේ ශරීරය තුල තියෙන මේ දේවල් එක්ක අපේ යෝජනාව තමයි මගේ පුද්ගලික මේ දේවල් වලට මිත්‍රශීලීව මිත්‍රශීලී භාවයෙන් ඒ දේවල් හසුරුවා ගන්නට එහෙම නැත්නම් ඒ දේවල් දැක බලා ගන්නට අපි පුරුදු වුණා නම් අපි ඉගෙන ගත්තා නම් මම හිතනවා ඔය කියන කල්යාණ මිත්‍රයව අපිට ප්‍රකට කරගන්නට පුළුවන් කමක් හම්බ වේවි මේ ජීවිතය තුළ. කවදාවත්ම අපිව අතහැරලා යන්නේ නැති විදිහට. එහෙම නැත්නම් ධර්ම මාර්ගයේ සම්පූර්ණම ගමන අපිත් එක්ක ඉන්න ඒ මිත්‍රයෙක්, කල්යාණ මිත්‍රයෙක් බවට පරිවර්තනය කරගන්නට පුළුවන් කමක් හම්බ වෙවි. ඉතින් ඒ දේ කරන්නට මූලිකව වුමනා වෙන්නේ අර සාමාන්‍ය ලෝකයේ තියෙන සෝ සාමාන්‍ය ලෝකයේදී සාමාන්‍ය ජීවිතයේදී අපි කරන කියන දේවල් වලට පවා සිහිය පුරුදු කරන එක යොදව ගන්න එකයි සිහියෙන් යුක්තව කටයුතු කරන්නට උත්සාහවන්ත වෙන එකයි එහෙම කරලා පරයන්කයට හෝ සක්මනට එනකොට අපි අර ඒ හැම දෙයකටම විතරශීලී භාවයක් නැත්නම් මෛත්‍රිය මුසු වෙච්ච ඒ ස්වභාවයක් පුරුදු කරලා තියෙනවා නම් මෛත්‍රිය මුසු සිහියක් පුරුදු කරලා තියෙනවා නම් සරල හැටියටම කිව්වොත් අපේ මේ ශරීරය තුල තියෙන වේදනාවක් හෝ වේවා දැනීමක් හෝ වේවා දිවීමක් හෝ වේවා නැතිවීමක් හෝ වේවා ආනාපානේ දැනීමක් හෝ වේවා නැතිවීමක් හෝ වේවා ශාරීරික දැනීමක් හෝ නැතිවීමක් එහෙම නැත්නම් කම්මැලිකමක් හරි නැතිවීමක් හරි මොකක් හරි කමන්නේ ඒ හැම දෙයකටම අපේ හිත නැමීවි බොහෝම මිත්‍රශීලී දීලා මේකකටම ඉන්ට අවසරය දෙන්න. අන්න එහෙම වුණාම තමයි පින්නතුනේ අපේ මේ මාතෘකාවට වෙන අර අපක්ෂපාතී නිරීක්ෂකයා කියන තැනට අපි චුට්ටි චුට්ට කිට්ටු වෙන්නේ. එහෙම වුණාම අපි එක දෙයකටවත් පක්ෂපාතීත්වයක් දක්වන්නේ නැතුව හා මේ දේ නම් හොඳයි අරක නරකයි කියලා එහෙම සලකන්ට යන්නේ නැතුව අපි හැම දෙයකටම උපේක්ෂා සහගත වෙච්ච නිරීක්ෂණයක් විතරක් යොදවන්නට පටන් ගනීවි. ඒ උපේක්ෂා සහගත නිරීක්ෂණය යොදවනවා නම් අන්න ඒ කෙනාට දැනගන්න පුළුවන් වේවි, තේරුම් ගන්න පුළුවන් වේවි මේ කාරණාවන් වල මොකක්ද තියෙන ඇත්ත ස්වභාවය කියලා. අපි හිතාගෙන හිටියට මේව හැමදාම පවතින කාරණා හැටියට ඒ වගේ ඊට වඩා හරි වෙනසක් තියෙන විදිය අර සම්පජඤ්ඤ කියන කාරණාවන් ටික ඉස්මතු වුණාම දැනගන්න තේරුම් ගන්න පුළුවන් කමක් හම්බ වෙවි. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයයන්ටත් ඔය කියන විදිහට සතියට නැත්නම් සතිපට්ඨානයට සිහියට වර්තමාන මොහොතේ අවධානයට එන්න තියෙන මූලික ওই වැටකඩලු ටික මූලික අටුකොහල් ටික අයින් කරගන්නට උත්සාහවන්ත වෙනකොට වෙනකොට අපි චුට්ට චුට්ට කිට්ටු වේවි ওই කියන කල්යාණ මිත්‍රය ගාවට. එහෙම කිට්ටු වෙන දවසකට එහෙම කිට්ටු වෙච්ච වෙලාවකට ඔයයන්ටම මේ ජීවිතය තුළ තියෙන සත්‍ය ස්වභාවය හෝ එහෙම නැත්නම් ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධයේ තියෙන අත් ස්වභාවයන් ටික ප්‍රකට වෙන්නට තේරෙන්නට පටන් ගනීවි. මේ සතිපට්ඨානය තුළ ඊගන්නවන්නේ නැහැ ගොඩක් වෙලාවට මේවා මෙනෙහි කරන්න හෝ කියන්න කියලා. නමුත් මේ දේවල් තේරෙන්න වැටෙන්න පටන් ගනීවි. ඉතින් එවන් වූ දවසක් ඇති කර ගන්නට එවන් වූ නුවණක් ඇති කරගෙන නිදහසේ සැරිසරන්නට නිදහස භුක්ති විඳින්නට හැකි වෙන වාදයක් වේවා කියලා මේ කියපු වචන ටික මම බලාපොරොත්තු වෙනවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ මාව ඇහෙනවද? එහෙමයි අමතරවන් සරණයි. පෙරවන් සරණයි. මගේ කමටහන් වාර්තාව. ගිය සතියේ ගිය සතියේ කමටහන් වාර්තාව ඉදිරිපත් කරන විට සක්මන් භාවනාවේදී යටිපතුලේ සහ කකුලේ ඇඟිලිවල වේදනාවක් ඇති වූ බවත් ඒ නිසා සක්මන නතර කොට පර්යංකයට යොමු වුණු බවත් මා පැවසුවා. ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබුණේ එසේ භාවනාව නතර නොකර දුක් දැනෙන ආකාරය දකින ලෙසයි. මම ඉරිදා හැන්දෑවේම සක්මන් භාවනාවට යොමු වුණා. පෙර පරිදිම ටික වේලාවකින් යටිපතුලේ ඇට බිම ගැටෙනවා දැනුණා. වේදනාවක් දැනුණත් මම ඒ ගැන නොසිතා සෙමින් සක්මන් භාවනාව කළා. ටික වේලාවක් යන විට ඒ වේදනාව සෙමින් නොදැනී ගියා. වරින් වර වේදනාව ආවත් යලි නැති වී ගියා. ටික වේලාවක් යන විට මගේ කයේ කිසිම බරක් කකුල්වලට නොදැනෙන තරමට කය සැහැල්ලු වී ටික වේලාවක් සක්මන් කළා. සිතට සිතුවිලි ආවත් ඒවත් නොදැනීම ගියා. මම පුදුමයටපත් වුණා යටිපතුල පුළුන් වගේ සැහැල්ලු ගතියක් දැනුණා. ටික වේලාවක් සක්මන් කර සක්මණින් ඉවත් වුණා. විනාඩි 25ක පමණ කාලයක් මෙසේ සක්මන් කර තිබුණා. ඒත් ස්වාමීන් වහන්ස පසුදා උදෑසන වන විට මගේ කකුල්වල ලොකු වේදනාවක් තිබුණා. කකුලේ වල්ලු කර ඉදිමී තිබුණා. ඒ නිසා මම ඉන්පසු සක්මන් භාවනාවේ සුළු කාලයක් පමණයි යෙදෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි වේදනාව දිය බුබුලක්සේ ඇති වී නැති වී යන දෙයක් බව මම මෙනෙහි කළා. නාසිකාග්‍රයට සිත යොමුකොට ටික වේලාවක් සිටින විට සිත සංසුන් වෙනවා. ඉන්පසු කය තුලටම සිත යොමු කරමින් ආශ්වාසය සහ ප්‍රාශ්වාසය දෙස බලා සිටිනවා. සමහර දිනවල කය නොදැනෙවි නොදැනී සිතවිලි නොයන බවක් තිබුණත් සමහර දිනවල සිතුවිලි ඇවිත් සිත පිටට යන බවක් තේරුණා. නමුත් ටික වේලාවකින් සිතවිලි වලින් අයින් වුණා. මේ ආකාරයට සතියේ දිනවල භාවනාවේ යෙදෙනවා. එදිනදා වැඩ කටයුතු වලදීද බොහෝ විට සිහිය පවත්වා ගන්න උත්සාහ කළා. විශේෂයෙන් ඒ අතුගාන විට කෑම කන විටත් සිහියෙන් ඒ ක්‍රියාවේ යෙදෙනවා. සමහර විට සිත පිට ගියත් යලි සිතාමතාම ඒ ක්‍රියාවට යොමු වෙනවා. ඔබ වහන්සේගෙන් උපදෙස් පතනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. අපි අර අසනීපිකුත් තියනවා කියපු හින්දා සක්වනට ඒ තරමටම නැඹුරු ඕ නැඹුරු නොවුණත් කමන්නේ. හැබැයි අනික් අතට දැන් අපි ওই කියන අත්දැකීම ගත්තාම තමයි අම්ම අපිට තේරෙන්නේ අපි හිතාගෙන හිටියට මේ වේදනාව හැමදාම තියෙන එකක් නිත්‍යයි කියලා. ඇත්තටම කියනවා නම් ඒක වෙනස් වෙන්න පුළුවන් ඒ තියෙන තැනේදිම කියලා. අම්මා මේක දැකලා තියෙනවා දැනගෙන තියෙනවා. මොකද අම්මටම පුදුමයක් වුණා කියලා කියනවා. මේ කකුල පුළුන් වගේ මේ මේ මෙහෙම උනේ කොහොමද මේ වේදනාව තිබිච්ච එක කියලා. ඉතින් ඒ ඒ දේවල් වලින් වගේ තමයි අපි ඉගෙන ගන්න පටන් ගන්න යාම මේ මේ කියන වේදනාව ඇත්තටම නිට්ටය නැහැ මේක අනිත්‍යයි මේක මේක ස්ථිර එකක් නෙවෙයි මේක වෙනස් වෙනවා හැබැයි ඒක මගේ උමනාවට වෙනස් කරන්න අමාරුයි ඒක වෙනස් වෙන ස්වභාවය මට තේරුම් ගන්න පුළුවන් අන්න එහෙම එකකට අපිව හිතු වෙන්න පුළුවන් ඉතින් අර ඕක අර කොහොමද කියන්නේ යෝච තුලංග පග්ගයිහ වරමාදාය පඬිතෝ කියලා කියනවා තුලංග පග්ගය තුලනය කරලා ওই පංච ඉන්ද්‍රියන් වගේ දේවල් අපි බොහොම සමතුලිතව භාවිතා කරන්න උත්සාහවන්ත වෙන්න ඕන වර්මදාය පඬිතෝ. පඬිතෙක් වෙනවන නැත්නම් බහුසුත කෙනෙක් වෙනකොට අපි මේ දේවල් අපි අර තුලණය කරලා ක්‍රියාත්මක කරන්නට උත්සාහවන්ත වෙනවා කියලා කියනවා. එතකොට දැන් මම දන්නවා සක්මනට කොච්චර විතර වෙලාවක් මේ අසනීප ස්වභාවයත් එක්ක භාවිතා කළොත් ඇද්ද නැත්නම් පාවිච්චි කරොත් පුරුදු කරොත් කාලය වෙනස් කරොත් ඇද්ද කියලා. ඉතින් ආමේ අනිත් එක තමයි පරයන්කේදී ඔය කියාපු හැටියට නාසිකාග්‍රය තුල හොඳට දැනුණා කියලා කිව්වා. ඊට පස්සේ ඊළඟට එතනින් ශරීරයේ තැන් තැන් වලට හිත ගිනිච්චා හෝ ගියා කියලා එහෙම කිව්වා. ඒක ගිනියන එක පළවෙනියම සිද්ධ වෙන්න පුළුවන්. ඕක අතරින් පතර ආපහු එන්නත් පුළුවන්. ඊළඟට හිත යන්නේක ඉස්සෙල්ලාම හෝ පස්සේ වෙන්නත් පුළුවන්. කොහොම හරි කමක් නැහැ. හොඳට බලන්න ඊළඟ අවස්ථාවන් වලදී හිත එහෙම යනවද නැත්නම් අරගෙන යනවද? හිත ඉබේටම යනවද නැත්නම් හිත අරගෙන යනවද? අන්න ඒ එහෙම කියලා පොඩ්ඩක් සලකන්න බලන්න පොඩ්ඩක් දකින්න බලන්න. ඒත් එකම ඊට පස්සේ අම්ම කිව්වා හිත යන එක තේරුණා කියලා. බාහිරට වගේම ආපහු හිත එන බවක් තේරුණා කියලා. දේ තේරුණාටත් වඩා හිත ගන්න උත්සාහ කළා කියන එකයි මට නම් ඇහුනේ මට මතක හැටියට. ඊළඟ අවස්ථාව සමහර අවස්ථාවල සාමින්හන්ස නොදැනීම හිත පිට යනවා නොදැනීම හිත එනවා කියන්නේ සංසුම් වෙනවා සමහර අවස්ථාවල් තියෙනවා එම හිත පිටට ගියාම හිතාමතාම ගන්න අවස්ථාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සිතුවිලි දිගට දිගට එන අවස්ථාවල හිතාමතාම ගන්න අවස්ථාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. අපිව හිතාමතාම අර හිත ගන්නවා කියන එක දැන් කරන්නේ ශරීරයටනේ. ඒ ගන්නට කලින් අපි පොඩි තව අලුත් බෙහෙතක් ඔකට එකතු කරමු. කොහොමද මේ ශරීරයෙන් පිටට හිත ගිහිල්ලා තියෙන්නේ කියලා පොඩ්ඩක් නෝටිස් කරමු. හොඳේ? පොඩ්ඩක් හිත ගන්න කලින් ඕ හිත ගන්නට කලින් ඊට ඊට කලින් ඊට මොහොතකට කලින් අපි පොඩ්ඩක් මේක හිතට මතක් කරලා දෙමු මේ හිත පිට පැනලා තිබුණා කියලා. එහෙම වුණාම අපි බලමු ඊළඟට අර ස්වභාවිකවම හිතේ මොකක්ද තියෙන ප්‍රතිචාරය කියලා. එයා ඒක දැනගත්තට පස්සේ හිතේ ඒ හඳුනාගත්තට පස්සේ ඒකෙන් ඊළඟට දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා අපි ඊළඟට බලමු. හොඳේ? අන්න එතකොට සමහරක් වෙලාවට භාග වෙලාවට ගොඩක් වෙලාවට එන්න හිත ස්වභාවිකවම ශරීරයට එන්න උත්සාහ කරන්න හදන්න පුළුවන්. අපි අර උත්සාහ කරලා ගන්න එකට වඩා. ඒක එතකොට අපි දැනගෙනමයි ඒ හිත පිට යන්නේ වෙනවා. දැනගෙනමයි හිත පිට ගිහිල්ලා ඉන්නේ වෙනවා. දැනගෙනමයි හිත පිට ගිහිල්ලා තියෙන එක ආපහු ශරීරයට එන්නේ නැත්නම් අපි භවනා අරමුණකට එන්නේ කියන තැනකට අපිව කිට්ටු වෙන්න පටන් ගන්නවා. හොඳේ? මම ආයෙ කියන්න. දැනගෙනමයි හිත පිට යන්නේ කියන තැනකට එන්න පුළුවන්. දැනගෙනමයි හිත පිට ගිහිල්ලා තියෙන්නේ කියලා දැනගෙනමයි එහෙම නැත්නම් සිතුවිලි දුවන්න පටන් ගන්නෙ. දැනගෙනමයි ඒ සිතුවිලි දුවන බව දුවමින් තියෙන්නේ. දැනගෙනමයි දන්න දන්න දන්න දන්න මමයි එහෙම සිතුවිලි දුවපු බව දන්නවා. ඒ දැනගෙනමයි ආපහු තමන්ගේ කමඨහනට හෝ ශරීරයට හෝ මොකක් හරි අපි ගාව තියෙන අපිට කායනුපස්සනාවට වගේ දෙයකට කියලා සරලවම කියමුකෝ ඉතින් උදාහරණයක් කියනවානේ අන්න එහෙම දෙයකට හිත එන්නේ කියන එක දැනගෙනම කරන්න දැනගෙනම සිද්ධ වෙන්න පුළුවන් අවස්ථාවකට අපිපත්. ඕක හරියට අර ඥානතෝ අහම් පික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියන්නේ තමයි. මේ හැම එකක්ම මේ අර දැනගෙනම සිද්ධ වෙන තරමට අපේ හිත අපේ සිහිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න පුළුවන්. හැබැයි මේක බලෙන් කරන්න බෑ අපිට. බලෙන් කරන්න බැරි වෙන්නේ හේතුව මේකයි. හිත ගියාට පස්සේ අපි හිතුවොත් මේක හරි කියන්නේ නෑනේ. කියලා අමනාපයක් වගේ ඇති කරගන්නට උනා කියන්ට ඒකත් එක්ක පොඩි කොන්තරයක් වගේ දාගන්න. එහෙම වුණොත් ඒන් එහාට සම්පූර්ණම අපේ අර සම්පජාන මානසිකත්වයේ තියේවි, සිහියේ තියේවි. නමුත් අර මෛත්‍රී මුසුවිච්ච සිහියක් නෙවෙයි, ද්වේෂයක් වගේ දෙයක් නැත්නම් පටිගයක් ප්‍රතික්ෂේප කිරීමක් ආරෝපණය වෙච්ච සිහියකුයි තියෙන්නේ. එහෙම එකක් වුණොත් එහෙම ඒක කලාවට අපි අරගෙන යනවා නීවරණයකට දක්වා. අපේ සිහිය තාමත් අර එච්චරම කොහොමද කියන්නේ එච්චරම සවිශක්තිමත් සවිශක්තිමත් නැති හින්දා අපිව අර වගේ පැත්තකට නැඹුරු වෙන්න පුළුවන් අවස්ථාවක් එන්නත් පුළුවන්. ඉතින් ඒක හින්දා අපි බලන්න ඊළඟ මොහොතේදී හිත දුවනවා නම් දුවපුවා. අවසර දෙන්න ඒ වෙන ඕන එකට වෙන්න ඔව් හිත දුවන එක හොඳට තේරුම් ගන්න. ඒ හිත දුවන එක හොඳින් තේරුම් ගන්න. ආ හරි දැන් හිත පිට ගිහිලා තියෙන්නේ. දැන් හිත අපහම වෙන්න තියෙනවා කියලා. එතකොට මේ අම්මා එකතරකට වෙලා බලාගෙන ඉන්නවා. හරියට හිතන්නකෝ ගෙදර බල්ලෝ ගොඩකුයි පූස ගොඩකුයි ඉන්නවා කියලා. එතකොට ඒ ඒගොල්ලන්ට අම්මා රවුමක් දීලා තියෙනවා ඔයාලා මේක ඇතුලේ ඉන්න ඕනේ කියලා. නමුත් සමහරක් අයට පූස ටික ওই ওই රවුමෙන් එහාට පනිනවා. මුලින් අපි කරන්නේ කණෙන් ඇතුලේ ගෙලලා දානවා රවුමට. දැන් කරන්නේ මොකද්ද? ඔව් බලාගෙන ඉන්නවා. ඔව් ගියානේ. දැන් කාමරෙන් එළියට යන්න බැරි විත්‍යක් අපි හිතමුකෝ තියෙනවා කියලා දොර වහලා තියෙන හින්දා කියලා. එතකොට අපි දන්නවා අපිට ඕන රවුමේ නෑ පූසා කියලා. හෝ බල්ලා කියලා. නමුත් ඌ ඒකෙන් එළියට පැනලා තියෙනවා. අපි දැක්කේ. අපි අපි බලාගෙන ඉඳිමු. අන්න ඒ වගේ ස්වභාවයකට අපිට අපේ ওই කියන භාවනාවදී තීර දේවල් ටික ගන්න පුළුවන් කමක් හම්බ වෙවි කියලා මම විශ්වාස කරනවා. එතකොට ඔය විදිහට හිත දුවන එක දැනගන්න එක දැන් කියන්නේ දුවන එකේ ආරම්භය දැනගන්න එක දුවන විත්‍ය දැනගන්න එක ආපහු එන විත්‍ය දැනගන්න එක ඇත්තටම අර සමීකරණයකින් කියනවා නම් ඒක ඒකාකාර විදිහටම සමාන වෙනවා 100%ක්ම සැසඳෙනවා ආනාපානය පටන් ගන්නවා ආනාපානය පව ඒ කියන්නේ ආස්වාසේ පටන් ගන්නවා ආස්වාසේ පවතිනවා ආස්වාසේ නැති වෙලා යනවා එහෙම නැත්නම් ප්‍රාස්වාසේ පටන් ගන්නවා ප්‍රාස්වාසේ පවතිනවා ප්‍රාස්වාසේ නැති වෙලා යනවා ඔය වගේම සංසිද්ධියක් සංසිද්ධියක්මයි අතන තියෙන්නේ හැබැයි අර තවමටත් අපි කලකනවා වගේ එකක් තියෙන්න පුළුවන් ආම හිත දුවන එක භාවනාව නෙවෙයි කිය. හිත දුවන එක භාවනාවක් නොවෙන්න පුළුවන් මම පිළිගන්නවා. නමුත් හිත දුවන එක තේරුම් ගන්න එක භාවනාව තමයි. හොඳේ? මම කියන්න හිත දුවන එක භාවනාවක් නොවන විදිහ මම පිළිගන්නවා. නමුත් හිත දුවන එක තේරුම් ගත්ත බව සිහියක් තමයි. ඒක දැනගෙනම තමයි. එහෙමයි යන්නේ. එතකොට මේකේ වැදගත් වෙන්නේ මං හොයන පොයින්ට් එක තියෙන්නේ මේක තේරෙන්නේ ජීවුවට පස්සේද? දුවල ඉවරුනහමද? දුවන ගමම්මද? දුවන්න කලින්ද? අන්න ඒ වගේ ගොඩාක් කතා තියෙනවා. ඉතින් ඒකේ නම තවදුරටත් බලන්න මේ මේ වගේ අවස්ථාවන් වලදී කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එතකොට මේ හැම එකකීම වෙන්නේ අර අපේ අපිට අර කරන්න ඕන කමක් තියෙන්න පුළුවන් මේක මම ආනාපානෙමයි බලන්නේ කියලා. අන්න ඒකෙන් අයින් වෙන්නයි මේ හදන්නේ. මේ භාවනාවෙන් අපි ඇත්තටම ළඟා වෙන්නේ මොකක්වත් නොකර ඉන්නවා කියන තැනකට වගේ එකට තමයි. එහෙම කරන්න පුළුවන් නම් ගොඩක් ලොකු හපංකමක් එක. නමුත් හරි අමාරුයි. ඉතින් ඒ ඒ පැත්ත අනිත් එක තමයි සාමාන්‍ය ජීවිතේදී යම කියලා තියෙනවා හරි ලේසි වුණා කියලා. ඔය අවස්ථා කීපයකට සීය භාවිතා කරන්න පටන් ගත්ත විත්ති කිව්වා. ඒක ඇත්තටම හොඳයි. ඒ වගේ බලන්නාම අතුපතු ගන්නකොට අපමණ සීය ගැට ගහලා තියාගන්න දැන් අතුගාන විත්ති කියූපෙින්ද අතු ගන්නකොට සිහිය ගැට ගහලා තියාගන්න මොකක් හරි එකක් ක්‍රමයක් තියෙනවද කියලා බලන්න. ඕකට තමයි මම අර උපක්‍රමයක් හැටියට වැත්තන්ට කිව්වේ අර අධ්‍යහගෙන අතු ගන්න. එතකොට අපි ඉන්නේ වරද. ඊළඟට තව පුළුවන් ওই කියන ස්පර්ශයන් දැන් අත අල්ලගෙන ඉන්නවා නම් අර කොස්සේ මිට ඒක අපිට දැනෙන ස්වභාවයක් තියෙන පුළුවන්. හද හෝ බුරුල් හෝ මොකක් හරි කමක්. අන්න ඒ වගේ කියන්නේ මට කියන්න බෑ මෙහෙම කරන්න කියලා. මේක එහෙම පොතක උගන්වන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද ඔයත් අද එහෙම කිව්වොත් එහෙම ඒක නිත්‍ය හැටියට අල්ල ගන්න පුළුවන්. එහෙම වුණොත් මේක ධර්මයේ කොහොමද පටහැනේ. එහෙම නැතෝ ඔයත් බලන්න සිහිය ගැට ගහගන්න සිහිය ඇති කරගන්න අම බලන්න මොකක් හරි දෙයක් කරන්න පුළුවන්ද කියලා අදහන්නක නොවන විදිහේ අන්න ඒ ටික පුරුදු කරන්න සිහිය ගැට ගන්න තියාගන්න. අන්න ඒ ටික ගැන අපි ඊළඟ දවසට අපි කතා බහ කරමු. බොහොම හොඳ පරිශීලනයක්. මම සමිනාංශාර කොස්ස පොළවේ ගැටෙන ඒ ඒ ස්පර්ශය අතට දැනෙනවා වගේ අර ඒක තැන තමයි හිතාගෙන අතු ගන්න. ඒක හොඳයි. පොළවේ අතු ගන්නකොට එහෙම. ඒ කියන්නේ දැන් දැනට අපිට එතකොට ওই කියන හැටියට පුළුවන්කම තියෙනවා පොස්ත පොළවේ වදිනකොට ඒ මොහොත තුල සිහියෙන් ඉන්න දැන් අපි ගාව යම්කිසි අරමුණක් හරි මොකක් හරි දෙයක් තියෙනවා. එහෙම නැත්නම් ඒ අවස්ථාව ග්‍රහණය කරගන්න පුළුවන් වෙන තැනට දැන් අපි පත් වේගෙන මේ පවතිනවා. ඒක හොඳ ලක්ෂණයක්. එතකොට බලන්න සාමාන්‍ය ජීවිතය තුළ තව තව අවස්ථා තියෙන්න පුළුවන්. ওই කියන සිහියේ ග්‍රහණයට ලක් කරගන්න පුළුවන් වෙන දේවල්. අන්න එහෙම පුළුවන් වෙන අවස්ථා ටික චුට්ට චුට්ට එකතු කරගන්න බලන්න. එහෙම බැලුවොත් එහෙම සමානක් වෙලාවට සක්මන කරන එක අමාරුයි නම් ওই තරමටම මම හිතන්නේ අත්‍යවශ්‍යම වෙයි කියලා සක්මනකට යන්න. මොකද ඒ වගේම දෙයක්, ඒ වගේම අභ්‍යාසයක්, ඒ වගේම පුරුද්දක් අපි සාමාන්‍ය ජීවිතයේදී සිදු කරනවා නම් හොඳයි. ඉතින් කාලයක් ගියායි භාග ධම්ම කියන එක මේ කියන කාරණාව අහුවෙන්නේ. කොහොම නමුත් අපි පුහුණුව හොඳයි අත්‍තරම සාර්ථකයි. අපි ওই විදිහට කරගෙන යමු. කොහොම නමුත් අර අසනීප ගැන කිව්වොත් එහෙම ඇත්තටම අම්මා අර දෙවෙනි දවසේ කකුල ඉදිමිලා තියෙන කතාව කිව්වේ නැතිනම් ඇත්තටම මට කියන්න හිත දුන්නා මේ බෙහෙත් බොන එක දැන් අඩු කරමුවත් කියලා. බෙහෙත් අඩු කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ ඒකයි මේ ප්‍රශ්නේ. නැත්තම් ඉස්සලා ඉදිවෙන්නේ නැහැ බෙහෙත් අඩු කරා. ඒකයි. අපි මෙහෙම අපි මෙහෙම කරමු. එහෙනම් ඔය කියන හැටියට ඔය ඔය කියපු බෙහෙත් ටික අපි ඒ කියන කාලය හරියටම කරමු 100%ක්ම නිවැරදි විදිහට. ඒ ඒ අතර කාලය තුලදී අපි ශරීරයට බල කරන්නේ නැතුව, කරදර කරන්නේ නැතුව, වද දෙන්නේ නැතුව එයාව තේරුම් අරගෙන අර අද කිව්වා වගේ කල්‍යාණ මිත්‍රේ බව තේරුම් අරගෙන ඒක අපි අරගෙන යමු ඔය කියන ඔය කියන විදිහට. දැන් එයා ඇත්තටම අපිට ගොඩක් උදව්වක් කරනවා. ඒ අමාරුකම තියදී තාමත් ඇවිල්ලවන්න අපිට අපිට වෙර දෙනවා. අපිට උත්සාහයක් කරන්න අවස්ථාවක් දෙනවා. තාම කඩාගෙන වැටුනේ නෑනේ. ඉතින් ඒකෙන් අපි මේ කාට ඔයාව පුළුවන් තරමක් සුරක්ෂිත කරන්න තියෙන මේ බෙහෙත් ටික පුළුවන් නම් අරගෙන ඒ ඒ ටික යොන්නාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේක තුල 100ක් වගේ හොඳ ප්‍රතිඵලයක් හම්බ වෙයි කියලා. ඊළඟට අපි හිතමු අපිට බාහිරිනුත් ඔය කියන වේදනාව වලට සමනය කරගන්න. ඒ කියන්නේ මම කියන්නේ මේක මේ වේදනාවල් හොඳ කරගන්න මේ තියෙන මේ අභ්‍යාසයක් කියලා නෙවෙයි යා මේ මැජික් පන්තියක් කියලා නෙවෙයි යා. එහෙම නෙවෙයි. එහෙමයි. අපිට තේරෙන්න පටන් ගනීවි අපි හිතාගෙන හිටියට ওই කියන වේදනාවල් ටික නිත්‍ය හැටියට හෝ ස්ථිර හැටියට නෑ එහෙම එකක් නෑ. ඒ වගේ අයින් වෙන්න පුළුවන්, නිදහස් වෙන්න පුළුවන් කියන එක අපි තේරුම් ගන්න පටන් ගන්නවා. බොහොම සන්තෝෂයි මම. හොඳයි. එහෙමයි සයනස බොහොම පිං. හොඳයි තමයි. පෙරවන් සර්ණයි. අවසරයි ස්වාමින් වහන්සේ. සර්ණයි. ස්වාමීන් වහන්සේ මම මේ 24 වෙනිදා භාවනා කරපු කමඨහන් විස්තරේ මම ඉදිරිපත් කරන්න කැමතියි. පරයන්කේ වාඩි වෙලා භාවනාව ආරම්භ කරා. වාඩි වාඩි වීමට පැය දෙක තුනකට කලින් තිස්සේ කරපු වැඩ කටයුතු නැවත මතක් කරා ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට ඊට පස්සේ ශරීරය වෙත හිත යොමු කරලා ශරීරයේ ඉරියව්ව අතපය තියෙන ආකාරය වේදනාවල් යන ආදියට හිත යොමු කරනකොට හුස්ම ගැනීමට හිත යොමු වුණා මේ අවස්ථාවේ වරකට හුස්ම 6ක් 7ක් විතර යනකම්ම ඒකට සීකල්පනාවෙන් බලන් ඉන්න පුළුවන්කම තිබ්බා සිතේ අවධානය වෙන අතකට යනකොටද පසුබිමින් හුස්ම ගැනීම පවතිනවා. බොහෝ වෙලාවට ශරීරයේ තිබ්බ වේදනාන් කැසීම ඒ වගේ දේවල් වලට අවධානය යොමු වෙනවා. එතකොට මම අවධානය ඒ වෙතට යොමු කරලා පොඩ්ඩක් බලන් ඉන්නවා. එතකොට ටික වෙලාවකින් ආපහු හුස්ම වෙතට අවධානය නිකම්ම යනවා කියලා තේරුණා. පොඩි මොහොතක් තිබ්බා ශරීරයේ සැහැල්ලු වෙලා හුස්ම හිමින් සියුම්ව ඉහළ පහළ දැමීම විතරක්ම දැනෙච්ච පොඩි වෙලාවක් තිබ්බා. ඒක මට කලින් දැනෙච්ච අත්දැකීමක් නෙමෙයි. එක්තරා වෙලාවක් තිබ්බා ස්වාමීන් වහන්සේ මට ඒක ස්වාමීන් වහන්සේගෙන් අහන්න අවශ්‍යතාවය තියෙනවා. දැන් හුස්ම කෙරෙහි මම හොඳට අවධානය යොමු කරගෙන ඉන්නකොට මගේ හිතින්ම නිකන් මාව පරීක්ෂාවට පත් කරන්න වාගේ වෙන වෙන දේවල් වලට හිත යොමු වෙනවා සිතුවිලි වලට. ඒක මොකද්ද කියලා මම ඉතින් මොකද්ද මේ වුනේ කියලා මම පොඩ්ඩක් කල්පනා කරා. එහෙම දෙයක් වුණා මට. එදා හැබැයි මට භාවනාව ටිකක් කලින් නතර කරන්න වුණා මගේ කකුලක් හිරිවැටුණා. එතකොට මගේ හිතට බයක් ආවා. බය ආපු වෙලේ මට බයක් ආවා කියලා තේරුණා. නමුත් මගේ කුඩා කාලේ අත්දැකීමක් හින්දා වෙන්න ඕනේ කකුල හිරවැටිච්ච එකට බය වෙච්ච හින්දා මම ඉරියව් මාරු කරලා භාවනාවක් නැවැත්තුවා එදා. තව අනික් දවස්වල ලියපු දේවල් වලින් කිහිපයක් මට අහන්න තියෙනවා ස්වාමීන් වහන්සේ. 26 වෙනිදා සිද්ධ වෙච්ච දෙයක් තමයි හිත සම්පූර්ණයෙන්ම වෙන පැත්තකට ගියා. ඒ කියන්නේ ගොඩාක් ඈතට ඈතට ගියාට පස්සේ තමයි මට තේරෙන්නේ හිත ගිහිල්ලා කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අර කියව විදිහට ආපහු කල්පනා කළා කල්පනා කළා. ඒ කියන්නේ ඒ සිතුවිලි මාලාවම කොහොමද මෙතනට මං ආවේ කියලා කල්පනා කරලා ගත්තා මම ඒක. නමුත් ඒ ඒක ටිකක් එහෙම මට වෙලා නැහැ මේ ළඟකදී එහෙම නිකන් අර අමතක වෙන්නම හිත එහාටම දුවලා වගේ භාවනා කරද්දී තව එක මේ අත්දැකීමක් තමයි අර සමහර වෙලාවදී මට තේරුණා දිග හුස්මක් ගන්නකොට මේක දිගයි කියන එක දැනුණා. පහුගිය සුමානටම ස්වාමීන් වහන්සේ දැන් දවස් 7න් 6ක්ම මම පොඩ වෙලාවක් හරි භාවනා කරා. ඒක ගැන මට සතුටුයි. ඒ ටික තමයි ස්වාමීන් වහන්සේ මම ලියලා තියෙන්නේ. එහෙමයි. බොහොම සතුටුයි. හොඳයි. අර මුලක ඉඳලා පටන් ගත්තොත් එහෙම ආනපානේ තේරුණා. ඒක තුල කීප කීප හුස්ම හුස්ම වාරවල් කීපයක් හිටියා. නමුත් ඊට පස්සේ හිතම මේක අයින් කරන්න හැදුවා කියලා කිව්වා. මම හිතා ඕකේ තේරුම ඕක තමා දැනට මේ මොහොතේ හැටියට අපිට දැනට තියෙන අපි කියමුක අපේ සමාධි මට්ටම කියලා කියනවා. ඒ කියන්නේ අපේ හිත තැම්පත් කරගෙන ඉන්න පුළුවන් ප්‍රමාණය අපි නිහතමානීත්වයෙන් තේරුම් ගන්නට ඕන පිළිගන්නට ඕන මේ වගේ ප්‍රමාණයක් විතරයි එතකොට හිත තියෙන්න පුළුවන්. නමුත් මට උමනා වෙන්න පුළුවන් දිගටම ඉන්න. හැබැයි තාම හිත ඒ ඒ ඒ කියන ප්‍රමාණයට තැම්පත් කරගෙන ඉන්න ඊට වඩා එහාට තැම්පත් භාවයක් පවත්වාගෙන ඉන්න එයාට තාම ශක්තියක් නැති වෙන්න පුළුවන්. එතකොට ඔන්න ওই වගේ වෙලාවට තමයි මම අපිට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ අර හිත පණිනවා කියන එකට හා කියන්නේ. මොකද ඕක හරියම සූක්ෂම අවස්ථාවක්. මනස එතකොට ඉන්නේ සිහියක හොඳ සිහියක ඉන්නවා ඒකාන්ත තමයි ආනපාන තේරෙන්නේ. ඒක දිග කොට කියන වේවබ්බවා තේරෙන එකෙන් නමුත් මේ ඉන්නකොට මෙයාට මේක දරාගෙන ඉන්න අමාරුයි වගේ. එතකොට එයා පණින්න හදනවා. පණින්න හදපු ගම අපිට උවමනා වෙනවා මේක ආපහු ගන්න. ඔන්න මම පැන්න. හොඳයි? ඔන්න අර මට ඕන විදිය කරන එකේනා පැන්න. ඊට පස්සේ ඔන්න කල්පනා කරන්න පටන් දැන් බලන්න එහෙම වුණාම අර මුලින් අපිට තිබුණ සිහිය තිබා තිබා හිත පණින විත්‍යක් දැනගත්තා. එතන තියෙන සිහියමයි නමුත් ඊට පස්සේ මෙන්න මෙතනට එකතු වුණේ අර මට මේක නෙවෙයි ඕන වෙන එකක් කරන්න ඕනේ කියන අදහස. අන්න ඒක ඉස්මතු වෙන්න පටන් ගත්ත ගමම මහත්මේ ආය අපි අර දන්න කියන සෙල්ලම් ටික ටෙක්නික් ටික ඔක්කොම ටික දාන්න පටන් ගන්නවා. දාලා මේක ආය ගන්ට හදනවා. එහෙම වුණාම අවසානයේදී කොහෙන්ද පටන් ගත්තේ කොහෙන්ද ඉවරුනේ කියලා හොයාගන්න අමාරු වෙන තැනකටත් එන්න පුළුවන්. හැබැයි මේක වැරදන්නේ. ඕක වෙන්න පුළුවන්. ඕක ඔබතුමිය ඇත්තටම ඔය ඇත්තන මේ කතාව මම කියන්න ඕනේ. ඔයගොල්ලෝ බොහොම වාසනාවන්තයි මටත් වඩා. මොකද මගේ භාවනාවේ ඔය කියන කාලවලදී මම ඔහොම දෙයක් මට අහන්න ළඟපාත කවුරුවත් හිටියේ. ලග්ගල කලාවේ හිටපු කාලේ ඔහොම ප්‍රශ්නයක් අහන්න ආමුදුරු කෙනෙක් හොයාගෙන දවස් ගාන පයින් යන්න උනා. එහෙම නැත්නම් වාහනයක නැගලා පැය ගාන බස් එකේ යන්න උනා. එහෙම ගියා වුණත් සතිය ගැන කතා බහ කරපු සිහිය ගැන කතා කරපු පිළිස් හරි අඩුයි අපේ ලංකාවේ. කතා කරන්නේ නැතු හරි අඩුයි. මොකද අපේ රටේ හරියට තියෙනවනේ මේ මේ එක එක භාවනා ක්‍රම. ඒකින්ද හරිම අමාරු වුණා අර ඒ මම කියන ප්‍රශ්නේ අහන මාව තේරුම් ගන්න මාව විශ්වාස කරනවා වගේ මගේ හිත නොරිදා උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් හොයාගන්න හරි අමාරු. මේ පිටිසත් කරනව නෙමෙයි කාවත්. ඒ ඇත්තන්ගේ තියෙන අහිංසකත්වය. ඉතින් අර ඔයත් ඔය ඉතින් ඒකයි මම කියන්නේ හරි වාසනාවන්තයි කියලා. මොකද සතියකට සැරයක් හෝ නැත්නම් කෝල් එකක් කරන පමා විතරයි දැනට තියෙන්නේ. මේ කාරණාව ගැන කතා කරන්න පුළුවන්. ඕකේ ඕක මම හදාගත්තේ ඔය කියන අවස්ථාවන් වලට එකපාරක් නෙවෙයි දහ පාරක් නෙවෙයි සිය පාරක් නෙවෙයි දහස් වතාවක් මුහුණ දුන්නට පස්සේ මට තේරුණේ සමහරක් විට ඒ වගේ ගාණක් වෙන්නේ නැති මම ගණන් කරන්නේ නැහැ මේක මට මෙහෙම අවුලක් වෙලා තියෙන්නේ මගේ සිහිය තියෙන වෙලාවේදී මම සිහිය තියෙන විදිය දන්නවා හිත යන වෙලාවත් ඒක දන්නවා හැබැයි ඊට පස්සේ මම ඒකත් එක්ක ඔට්ටු වෙන්න ගියේ හිඳයි මේ අවුල තිබේ මේ අවුල හටගත්තේ කියලා තේරුම් ගන්න මට බොහොම කාලයක් ගියා. සමහරක් විතර මම හිතා මේක මම කිව්වා වුණාට ඔයාලගේ හිත මේක අල්ලන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම එකක් නම් තියෙනවා. ඒක හින්දා ওই වගේ අවස්ථාවක් එනකොට අර ලොකහඳුරු කියනා වගේ හොඳම උපක්‍රමය තමයි ඕකට සාදර වෙන්නේ. ඔය හිත දුවන එකට හා කියන. එතකොට උදාට ඇත්තක ඉඳලා ආනාපානය දකිනවා වගේ අර දකින්න පුළුවන්කමක් තියෙනවනම් හිත දුවන එක ඒක නිකන් හරියට ආනාපානය නැත්නම් ආස්වාසය පටන් ගත්තා ආස්වාසය ඔන්න නහාසිකාග්‍රයෙන් පටන් අරගෙන ඔන්න ඉහින් ගිහිල්ලා උගර ගහවින් ගිහින් පපුව හරහා ගිහිල්ලා අපි හිමුකෝ ඉතින් හිතමුකෝ ආමාශයට යනවා කියලා. එහෙම කියපුවාම ආස්වාසය ඉවරයි. ඊළඟට ආස්වාසය පටන් ගන්න ඔන්න ආමාශය පටන් ගත්තා. ඉහින් ගියා පපුවෙන් ගියා ඊළඟට උගර පැත්තෙන් ආව නහයෙන් එළියට. ඔහොම කියලා තියෙන ඔය ඔය කියන සම්පූර්ණ ඒ සංසිද්ධිය වගේම සංසිද්ධියක්මයි තියෙන්නේ අර කියන සිතුවිල්ල එළියට පනිනවා කියන එක. හැබැයි ඒක අපේ භාවනාවේ අරමුණ නෙවෙයිනේ, කමඨාන නෙවෙයිනේ තාමට. ඒකින්දයි අපිට ඕන වෙන්නේ මේක සකස් කරන්න. මගේ යෝජනාව තමයි මම පුතා හිත දුවන එක දුවපුවා. ඕක හිතේ ඇති. ඕක ඔයාට මට නවත්තන්න බෑ. ඒකින්ද හොඳම දේ තමයි ඒ හිත දුවන එකට සාදර ඒ හිත දුවන එකට කැමති ඒ හිත දුවන එකට කැමති වෙලා බලන්න ඊළඟට මොකක්ද අන්න එතකොට අපිට උවමනා වෙන්නේ නැති වෙන්න පුළුවන් ආපහු මෙයාව මෙතනට ගන්න. මොකද අපි දන්නව වෙන්න පුළුවන් මොකක් හරි රහසක් ඔගේ තියෙනවා කියලා තව. එක්කෙන මම කියන්නේ නැහැ. ඊළඟ එක තමයි අර හිත ගොඩාක් දුර ගියාට පස්සේ මේක තේරුණු විත්‍ය කිව්වා. ඒකත් වෙන්න පුළුවන් පුතේ. සමහරක් වෙලාවට ඔය සම්පජඤ්ඤ කියන එක අපිට තේරෙනකොට අජන්චාම්දුරන්ගේ අජන්චාම්දුරන්ගේ පොතේ තියෙනවා උන්වහන්සේගේ දේශනාවක තියෙනවා සමහර විට අපිට මේ කියන සම්පජන්‍ය කියන නුවණ ඔය ඇතිවීම පැවතීම නැතිවීම කියන නුවණ ඇතිවීමෙදිම ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන්. අපිට ඒ ඒ ඕනෑම කියන සමහර කාරණාවක සමහර විට දැනෙන්න පටන් ගන්නේ නැති වෙන්න කිට්ටු වෙනකොට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පවතිලා මැද හරියකදී වගේ වෙන්න පුළුවන්. අන්න එහෙම කියනකොට ඔය කියන සිතුවිල්ල ගොඩාක් දුර දුර තියෙන විදිය තේරුම් ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඒ දැනගත්ත ගමන් අපි ඒක ඒක ඒක හසුරුවා ගන්නට අපි ගාව තියෙන අදහස් ඇටිටියුඩ් එක මොකද්ද කියන එක තමයි විශේෂයෙන්ම වැදගත් මොකද ඒ වෙලාවේදී අපිට සිහිය ආපු හින්දා තමයි සිහිය පැන නැගිච්ච හින්දා තමයි සිහිය ඉපදුන හින්දා තමයි අපි දැනගත්තේ ආ මම දැන් වාඩි වෙලා හිටියා ඔහො ආ විනාඩි 15ක් විතර මම කල්පනා කරලා තියෙනවා කියලා. නමුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ විනාඩි 15 කල්පනා කරපු එක නෙවෙයි අවුල තියෙන්නේ. ඒ එතනදී ඇතිවෙච්ච සිහිය ඊළඟට අපි පවත්වා ගන්න කොහොමද දේ කරේ කියලා. එකාතකට හොඳයි ඔබතුමේ ආපස්සට මතක් කරලා තියෙනවා මොනවද ඒ හිතුවේ කියලා. ඇත්තටම කියනවා නම් සිහියේ තියෙන ලක්ෂණත් ඕක තමයි. හැබැයි මම වදා ෆෝස් කරන්න එපා හිතට. බලහත්කාරකම් කරන්නත් එපා. ඕක අර ඉඳලා හිටලා කරන හින්දා නම් කමක් නැහැ. ඕක අර විතක්ක සංකාන සූත්‍රයේ තියෙන උපරවැටියක්. ඔහොම එකක් කරන එක ගොඩක් වෙලාවට මේ හිතන්න පටන් ගත්තේ මොන දෙයකින්ද කියලා අල්ලගන්න නම් ලොකු රුකුලක් තියෙනවා. ඕක ඇත්තටම කියනවා නම් කමටහන් වර්ධාව ලියනවා හා සමානම වැඩක්මයි. ඕක තමයි ඒකේ ඉංග්‍රීසියට ඇත්තටම කිව්වොත්. ඉතින් ඒ විදිහට මතක් කරන්න පුළුවන් නම් හොඳකුත් තියෙනවා. නමුත් ඒක අර බලහත්කාරකම ඇති වෙන විදිහට කරන්න එපා. හැබැයි ওই වගේ එකක් කරන්න පුළුවන් කමක් හම්බ වුණා කියන්නකෝ. එහෙම වුණොත් එහෙම ඒකට පයින් ගහන්නත් එපා. ඒක පුළුවන් තරමක් භාවිතා කරන්න බලන්න. ඔයා දැන් මේ පාවිච්චි කරපු ඒ ක්‍රමය, ඒ පුහුණුව, ඒ අභ්‍යාසය ජීවිතය තුළ පාවිච්චි කරන්න පුරුදු කරන්න පුළුවන් වෙලාවන්වලදී භාවිතා කරලා පුරුදු කරලා හොඳට ඒක අර ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන තරමට පුරුදු කරලා තියාගන්න. ඒක එතකොට ස්වභාවයෙන්ම අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගනීවි සිද්ධ වෙන කාරණාවන් වලදී ප්‍රශ්නවලදී අනාගතේ. ඒකයි කියන්නේ අර ධම්මෝහ වේරක්ති ධම්මචාරී කිය. ධර්මයේ රකින්න කෙනා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. යම් කිසි කාරණාවකදී උදාහරණයක් ඇටියට කියන්නකො ඔබතුමිය එයින් එළියට ගියා කියන්නකො මගට යනකොට මතක් වෙනවා දොර වැහුවද නැද්ද මන්ද දැන් ගොඩක් වෙලාට ඒ කාලේ වගේ නම් මමත් කරේ ගිය ගමන ආපහු හැරිලා එනවා විශ්වාස කරන්න මගේ මහානකමේ දැන් අවුරුදු 12යි එකම එක වතාවක් පින්නපාති ගිහිලා දිනු පාත්‍රේ නැතුව ගමට කිට්ටු වෙලා තමයි මට මතක් වුණේ මම පාත්‍රේ ගෙනාවේ නැහැ නේ කියලා. කරන්න දෙයක් නැහැ ඉතින්. ආපහු ඉතින් එන්න විදිහකුත් නැහැ පාත්‍රේ ගේන්න මොකද කුටියට ගොඩක් දුර ඒ තරමටම හිත දුවලා විශ්වාස කරන්න ඉතින් දැන් ඔය වගේ එකක් අපි පුරුදු කරලා තිබ්බොත් ආපස්සට එහෙම බලන එකක් කල්පනා කරන එකක් මතක් කරන එකක් පුරුදු කරලා තිබ්බොත් අර සිහියේ තියෙන ලක්ෂණ හැටියට ඔක වැටෙන්නේ චිරකතම් පිචිර භාසිතම් පිසරිතානුසරිතා කියන ඒ ලක්ෂණ වලටයි සිහියේ තියෙන ලක්ෂණයක් තමයි මතකය මතකයේ පැවතීම මෙමරි කියලා කියනවා සිහිය තිබුණා නම් ඒ ඒ දේවල් ටික සිහියෙන් නම් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ සිහියෙන් සිද්ධ වෙච්ච හැම එකක්ම අපිට මතක් වෙන්න මතක් වෙන හැම එකක්ම සිහිය තිබිච්ච ඒවා. එහෙනම් අමතක වෙච්ච හැම එකක්ම සිහිය නැතුව අවධානයක් නැතුව කෙලිච්ච ඒවා කියලා කියන්න පුළුවන්. ඉතින් අපි අර දොර කතාවටම ගියොත් එහෙම කොහෙට හරි ගිය වෙලාවකදී දොර වැහුවද නැද්ද කියලා පස්සේ කාලෙකදී ඔය වගේ දේවල් පුරුදු කරලා තියෙනවා නම් මතක් කරන්න තියෙන පමාව විතරක් වෙන්න. ඒක ඒක කළාද නැද්ද කියන එක අපහු ඇවිල්ලා බලන්න ඕන වෙන්නේ නැති ඕන වෙන්නේ ඕන වෙන්නේ නැති තැනට අපේ මතකය අපිව ආවදි කරලා තියන්නත් පුළුවන්. ඒකින්ද ඒ වගේ ක්‍රමයක් අහුවෙච්ච එක හොඳයි. ක්‍රියාත්මක කරන්න පටන් ගත්ත එකත් හොඳයි. ඒක අර බලහත්කාරකමක් නැතුව Tamanට දරන්න පුළුවන් විදිහට කරගෙන යන්න ඕන. ඒක. අනිත් එක තමයි ඔබතුමී තව මොකක් හරි එකක් කිව්වා ආනපානේ දිග හුස්ම හැම සමහර වෙලාවට තේරිච්ච එක ස්වාමීන් වහන්සේ. ආව්. ඒක කොහොමද වෙන්න පුළුවන් මොකද අපි මුලින් තේරෙන්න පුළුවන් ශරීරයට ආවම මේක ඇතුලේ මොකක් හරි වැඩක් තියෙනවා ඒක කියලා. මොකද හිත කියන්නේ ඇත්තටම තනියෙන් කියන්න බැරි දෙයක්. හරිද? බොලියුම් වගේ තමයි නිතරම හෙල්ලෙන්න බලන. හෙල්ලෙන්න බලන කියන්නේ ඒක හෙල්ලෙන්නේ තර අපේ තියෙන කෙලෙසින්ද ඒක වෙනම කතාවක්. කොහොම නමුත් හිතට දුවන්න අර ශක්තියක් ඕනේ හින්දා පවතින ශක්තියක් ඕනේ හින්දා තමයි අපි මේ කියන ආනාපානේ එයාට කිට්ටු කරලා දෙන්නේ. මුලින්ම එයා තේරුම් ගන්නේ මේක ඇතුලේ හුස්මක් තියෙනවා කියන එක. සමහරක් වෙලාවට දන්නේ නැති වෙන්නත් පුළුවන්. මේක උඩහට ගන්න එකක්ද පල්ලෙහාට යන එකක්ද කියලා බලන්න. හැබැයි ඕක දිහා අපිට අර අනික් දේවල් වලට එල්බෙන්නේ නැතුව බලාගෙන ඉන්න පුළුවන් වෙනතාක් අපේ tempat භාවය දියුණු වුණොත් තමයි අපේ අර විචක්ෂණය කියන එක වගේ දියුණු වුණොත් තමයි දියුණු වුණාම තමයි පේන්න පටන් ගන්නෙ මේ මේ කියන හුස්මට තියෙනවා යම් කිසි විදිහක දිගපල්ලක් කියලා. ඒ කියන්නේ මේ හුස්මත් එක්කම පවතින්න පුළුවන්කමක් හම්බ වෙන්න හැදෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලක්ෂණ හොඳයි. භවනාවට නිතර නිතර ඒ විදිහට යොමු වෙන්න කල්පනා කරන එක හොඳයි. කොහොම නමුත් මම අර කියන්නේ ගිය එකක් මට මිස් වුණා. කමක් නැහැ. ඉතින් ඔය කියන හැටියට නෝන පුරුදු කරගෙන යන්න අර විදිහට හිත පණින අවස්ථාවල් තියෙන්න පුළුවන්. ඒවට සාතර වෙන්න. සාමාන්‍ය ජීවිතයේදී ඔබතුමිය කරන වැඩ කටයුතු අතර, දෛනිකව කරන වැඩ කටයුතු අතර බලන්න පොඩ්ඩක් සිහියට පොඩි පොඩි අවධානයක් යොදවන්න. මේකේ තේරුමක් නෙවෙයි මම පුතා මම ආයි කියනවා මේ හිතටම මේ වැඩේ බාර දීලා කල්පනා කරන්න කියන එක හෝ ඇනලයිස් කරන්න කියන එක නම් නෙවෙයි. හොඳේ. මම ඒකයි අර ටිකක් බය වුණෙත් අර ඔබතුමී කාරණා දෙකක් එකට කරන්න පටන් ගත්තා කියලා කියනකොට. මොකද මේ සමහරක් විට හිතෙන්න පුළුවන් මේක තුර දැන් මේක ඇත්තරම කියනවා නම් ප්‍රතිපත්තහණය කියන්නේ පිටිවිලි රහිතව යන්න අන්න එහෙම උගන්වන වැඩ. එහෙම එකක් තියෙනවා මේක තුල. ඉතින් ඒකයි ටිකක් මේක කොහොමද කියන්නේ? පාරවල් දෙකක් වගේ කියලා හිතෙන්නත් පුළුවන් මූලිකව. ඕක ටිකක් අර එකට සංසදා ගන්න කාලයක් ගත වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මම ඒක අර නැවත නැවතත් කිව්ව හිතට බල කරන්න එපා අර වගේ දෙයක් නැවත නැවත හිතන්න මතක් කරන්න කියලා. ඒක ස්වභාවයෙන් කරන්න පුළුවන් නම් විතරක් කරන්න. එහෙම නැතුව බලහත්කාරයෙන් නම් කරන්නට යන්න එපා. මම ආපහු කියනවා බලහත්කාරයෙන් නම් හිතට එහෙම කරන්නට යන්න එපා. ඒක හොඳමදි. ඒ ඊට වඩා අර චුට්ට චුට්ට පොඩ්ඩක් මතක් කරන එක හොඳයි. උදාහරණයක් ඇටියට නිදා ගන්න කලින් වෙලාවක් දාගෙන හරි අපි කියමුකෝ නිදාගන්නේ 9ට නම් රෑ හරි අටට මොකද කළේ? ආ අටට මෙහෙම ඊළඟට මෙහෙම අන්න එහෙම පොඩ්ඩක් අමතක. ඒ වගේ චුට්ට චුට්ට චුට්ට චුට්ට අරගෙන එනවනම් හොඳයි. මෙහෙම එකක් තියෙනවා. එම්ම නැතිනම් අර මම හිතනවා ඒක ටිකක් ෆෝස්ෆුල් වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ ඔබට මේකේ දරා ගැනීමේ ශක්තිය කොහොමද කියලා. කොහොම නමුත් කොකටත් හොඳයිනේ අර ගැලවිඥාව කියන එක. විඥාවකටම වඩා ඒක හන්ද අපි චුට්ට චුට්ට මේක කරමු. ඩිංග ඩිංග කරගන්න බලමු. අර තෝක තෝකම් පියාචිනම් කියලා පාලියෙත් තියෙන්නේ. පොඩ පොඩ එකතු කරගන්න කියලා කියන්නේ කුසල්. ඒක හන්ද චුට්ට චුට්ට පුරුදු කරන්න බලමු. අපිට බොහොම හොඳයි. බොහොම හොඳයි භාවනාව. ওই කියන විදිහේ අර බොහොම කාර්ය බහුල කාලසටහනක් තියෙන අතරත් මේ විදිහට කටයුතු කරන්න උත්සාහ කරන එක බොහොම හොඳ දෙයක්. ඒත් එක්කම කිව්වා ශරීරය තුල ආ ශරීරය තුල සැහැල්ලු භාවයක් දැනගත්තා. තේරුණා කියලා කිව්වා. ඕකයි කාරණේ උට කියන්නේ. ඒක මීට කලින් දැනිච්ච එකක් නෙවෙයි කියලා කිව්වා. ඒ ඒ දැනිච්ච එක මෙහෙම ඉතින් අර අපේ ආනාපානයත් එක්ක ජීවත් වෙන්න උනහම ඒ ආනාපානය තුල ජීවත් වෙලා ඉන්නකොට අපේ හිත එහෙට මෙහෙට යන්න තැනක් නැතිනම් සිතවිලි වලට විශේෂයෙන්ම ශරීරය ඇතුලේ ඉන්නවා නම් ඊළඟට තේරෙන්න ගනීවි අපේ අර ඒ තියෙන අවධානයේ දියුණු වෙන්න දියුණු වෙන්න මේ ශරීරේ ආනාපානයේ තියෙන ශරීරයක් තියෙනවා එහෙමනම් ඒ ශරීරය තුල තියෙන අර දරත කියලා කියන මුලින්ම ඔකට රළු අරළු ස්වභාවයන් ටික ප්‍රකට වෙන්න ගනීවි. ඒ දේවල් වලටත් අර තියෙන්න දීලා අපි අපේ පාඩුවේ ඉන්නකොට ඒ දේවල් වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව අන්න එතකොට ওই ශරීරය තුළ අර සැහැල්ලු භාවයන් ටික ප්‍රකට වෙන්න ගනීවි. ඇත්තටම කියනවා නම් උතනදි වෙලා තියෙන්නේ අපි නොදැනුවත්ව අපි ওই කියන දරත නැත්නම් අර රළුපරළු ස්වභාවයන් වලට සාදර වෙලා තියෙනවා. මෛත්‍රී ලීලාවෙන් ඉවට කැමති වෙලා තියෙනවා. එතකොට මේ ඉගැන්වීම මේ මේ මේ මේ කියලා දීම තමයි ඒ වගේ ස්වභාවයන් තේරුණාම අපි මේක දැනගෙනම හිතාමතාම ඌමනාවෙන් සිහියෙම ඒවට සාගර වෙන්න පටන් ගන්නවා. ඒවට මෛත්‍රීශීලී නැත්නම් මිත්‍රශීලී වෙන්න පටන් ගන්නවා. ඒවට තියෙන්න ඒවට ඉන්න දෙන්න කැමති වෙනවා. අන්න ඒ එතකොට පුතේ අපිට ඔය කියන ශරීරය තුල තියෙන ওই රළු ස්වභාවයන් ටික හසුරවා ගන්න තව තව ක්‍රම අහුවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ සිද්ධි නැවත නැවත මතුවෙන්න කණේවි. ඒක හොඳයි. ඊළඟට බලන්න සාමාන්‍ය ජීවිතේටත් ඔයාලට පුළුවන් නම් ඕක 100න් ඉන්නවා කියන එක අරන් යන්න පුළුවන් නම් බලන්න. උදාහරණයක් ඇටියට ඔබතුමී මං හිතන්නේ වෛද්‍යවරියක් මම දන්නේ නලාවක් තියාගන්නවා. එමුකෝ නලාවක් තියාගන්නවා කියන්නේ නෑ නෑ ස්වාමීන් වහන්සේ මම මනෝ වෛද්‍ය විශේෂඥයෙක්. ඒ නිසා මේ නලාවක් නෑ. මම දන්නේ සොල්ලට නලාවක් තියෙනවා මම දන්නේ ඔබතුමී නැතියි කියලා. අරන් දෙන්න දෙක මොකද කියන්නේ? <laughs> මානසික රෝගනේ බලන්නේ ස්වාමීන් වහන්සේ ඒ නිසා මේ නලාව දැන් ගොඩ කාලෙකින් පාවිච්චි කළා. හරිද? මනසට කොහෙද නලාව තියන්නේ නේ? ඒකත් ඇත්ත. හරි දැන් අපි හිතමු දැන් එහෙම කෙනෙක් එක්ක කතා බහ කරනකොට ඔබතුමියට අපි හිතමුකෝ සිහිය සිහිය පුරුදු කරන්න අවධානය පුරුදු කරන්න ඇති. නමුත් බලන්න දැන් අර හිතාමතාම වගේ ඒකට යෙදෙන්න බලන්න. ඒ ඒ කෙනාගේ තියෙන ඩිෆරන්ට් ඩිෆරන්ට් ක්වොලිටි අහුවෙන්න පුළුවන් සමහරක් වෙලාවට. අපි දුන්න ට්‍රීට්මන්ට් එක කියන ට්‍රීට්මන්ට් එක සමහරක් වෙලාවට ඒකාකාර ස්වභාවයක් තියෙන්න පුළුවන් බාගදා. නමුත් අර ඒ ඒ ඒක තුල තියෙන වෙනස් විදිහක් දකින්න හෝ මොකක් හරි වන්දන්නේ. ඒ වගේ අර සිහියට එකතු කරගන්න දෙයක් කරගන්න බලන්න ඕන. එතකොට ඔබතුමීට තේරෙවි භවනාවදී ඔය කරන සිහිය ඒ කියන්නේ අපි සිහියෙන් හිටියානම් ඇත්තටම අපිට තේරෙනවා නම් අපි ආරක්ෂිතයි කියලා. සාමාන්‍ය ජීවිතේදීත් අපි සිහියෙන් නම් වැඩ ටික කරන්නේ, කටයුතු ටික කරන්නේ. ඇත්තටම අපි ආරක්ෂිතයි. ওই සංසකේ දේශනාවල් වගේ එකක් තිබ්බා. සිහියෙන් ඉන්න වෙලාවක තියෙනවා නම් ඒ වෙලාව තමයි අපි ඇත්තටම මාරයට වැලි ගැහුවා කියලා බුදුහාමුදුරන්ගේ සූත්‍රවල තියෙනවා මේවා. ඉතින් එහෙමනම් මොකද මේ වෙලාව තුල අපි නීවරණ වලට යට වෙලා නැහැ. නීවරණයක් තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි නීවරණයට යට වෙලා නැහැ. නීවරණේ දැනගෙන තියෙනවා. අන්න ඒ වගේ බලන්න සිහිය සාමාන්‍ය ජීවිතයට අරගෙන යන්න. ඉතින් ওই කියන හැටියට ওই කර්තව්‍ය ඔක්කොම ටික කරගෙන යන ඔබතුමිය මනසත් එක්කමයි හඳන්න ඒ වගේමීට කලින් බලන්න පුළුවන් තරම් අර tempat භාවයන් නැති කරගන්න විදිය ගැන ඉගෙන ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා මම විශ්වාස කරනවා විශේෂයෙන්ම අර දරත වගේ තියෙන ශරීරය තුළ තියෙන ඝන ඝන ස්වභාවයන් ටික බුදු සෑහළු කරගන්න බලන්න භාවනාවේදී විශේෂයෙන්ම මම හිතනවා ඒක ගොඩක් ඔබතුමියගේ වෘත්තියටත් ලොකු රුකුලක් ලොකු තල්ලුවක් වෙයි කියලා ඊළඟ මොහොත තුළදී පුළුවන් බලන්න ඔය කියන විදිහට සිහිය දිනු කරගන්න බලන්න. මේ කියන්නේ මම මේ ෆලෝ කරන්න කියනවා නෙවෙයි ආනාපානය. හොඳේ. මේ වේදනාව ෆලෝ කරන්න කියනවා නෙවෙයි මේ සිතුවිලි ෆලෝ කරන්න කියනවා නෙවෙයි. තියෙන ඒ දේවල් වලට එහෙම තියෙන දීලා ඒ දේවල් වලට සාදර වීම ෆලෝ කරන්න. ඒ දේවල් වලට එහෙම තියෙන දෙන එකට කැමැති වීම ෆලෝ කරන්න බලන්න. ඒක ඒකට අනුමත කරන්න. ඒ දෙයට කැමැති වෙන්න අනේ මේක හදාගන්න බලන්න. මම හිතනවා ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ wasn't I?